මුවන් පැලස්ස මුවන් පැලස්ස ගුවන් උදුලියට ලියන්නේ කලාසූරී මුදලිනායක සෝමරත්න ඕ අපේ බෙදරාලාම ඉන්නවද ඉන්නවනම් ඔය බලුනකුට ගැට ගහලා මේ ගේට්ටු අරින එක හොඳයි මුලා දෑනියට එන්ට ආ ඇයි මගේ බල්ලු කොක්කට බල්ලු නගුටයි කියලා පහත් කරලා කතා කරන්න ආරච්චිල මනුස්සයින්ට වගේම සත්තු සීපවුන්ටත් මේ මේ ආත්ම ගෞරවයක් තියෙනවා තේරුණාද අඩේ හප්පා එහෙනම් ඔය බලු වහන්සේ උන්නාන්සේගේ අර කූඩු බංගලාව ඇතුළට වඩම්මන්ට හොඳයි වෙද දුරාණන එච්චර ගෞරවාන්විත වෙන්ට ඕන්න නෑ යහපත්වෙන්ඩායි බෝවා යහපත් විදමා මගේ ඔය කුක්කා දවසක්දා මාව හපාකන්ට උඩ පැනලා බැරිතැන මගේ අතේ තිබ්බ කුඩේ හපා කෑවේ එහෙනම් යං යං ගෙට හිතින් කොහොමද දැන් රාජකාරී වැඩ කටයුතු එතකොට වතු පිටි වැල්ල වැඩ කටයුතු එහෙම වැඩ කටයුතු සේර්ම මහා අවුල් ජාලයක් වෙලා දැන් මහාණ්ඩුවෙන් ආපු ලියුම් පිරිලා තියෙනවා පංගුවක් එව්වට උත්තර යවල නැති හින්දා මන් දැන් මහා කරදරේ වැටිලා ඉන්නේ වේද මාමා මං හේතුවා දැන් ඒ සේරම එකලාස් කරගෙන බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන යනවයි කියලා අර නාමෙල් කරපු වැඩවලට වෙන කෙනෙක් ගණ්ඩ බැරි වුණාද තාමත් ඇත්තම කියනවා නම් ඒ දුම්බරයා නැතිවෙච්චි එක ලොකූ පාඩුවක් කියලා දැනුයි මට තේරෙන්නේ. ඉංගිරිසියෙන් එවලා තියෙන ලියුම් කියන්ටත් එව්වට උත්තරලියන්ටත් පුළුවන් කෙනෙක් මං හොයාගත්තා. ඒ මිනිහා ලියල ඇරිය ලියුම් වලට බැනලා ආපහු මටම එවලා තියෙනවනේ කීප පොලකින්ම. එහෙනම් හරියට උත්තර එවනවා. ආ රිප්ලයි ඉම්මෙඩ්ඩි ඉමිඩෙට්ලී ඕ මිඩෙට්ටීද කියලා එක තේරුම නම්මන්දන්නේ නෑ එක යන්නේ නාමෙල් ලොකු පවුලකින් පැවතාවේ නැති වුණාට. එල මෙයා කරපු වැඩ කටයුතු සේරම ඉහලින්ම කෙරුවා. මේ එක පිළිගන්න අද දැන්වතා රච්චෙල. ඒ හරිය විතරක් මම පිළිගන්නවා. මාමා අපරාදේ නාමෙලා අමාරුවේ වැටුනේ. අහ නොගිය දේවල් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපව් අදින්ට බැරිලුනේ. ඒ වුණත් මම මේ ආවේ මගේ දෝනියන්දට දැන් සනීපයි කියලා මට ආරංචි. කවුද කිව් ඒ ආරංචිය. කීවේ මුදියන්සේ මිනිහා මට කීවා දැන් වෙදමාමගේ නේ සැටියට බේත්වල වැඩ සේරම කරන්නේ බිසොයි කියලා. ඔහොව් මම මේ ආවේ දූට දැන් හොඳටම සනීපනම් අදම ගෙදරෙක්ක යන්ටයි. ඇයි ඇයි කල්පනා කරන්නේ වෙදමාමා ඔය බේත් දෙන කියන ඒවා වැඩට මං වෙන ගෑනු ළමයේ කොයලා දෙන්නම්. බොහෝම දස්ස පස්ස උගත් ළමයේ. ඇයිතින් ඒ ගෑනු ළමයා නෑ කමක් නෑ කමක් නෑ. ඇයි ඇයි ඇයි මොකක්ද කියන්ටගේ මොකක්ද කියන්න බිසෝව හදිසේම ගෙදර එක යන්නේ ඇයි කියලයි මං මේ හන්දගී. මාමට ඇත්ත නොකයා බෑ. බිසෝ හොඳටම දන්නවා ඉංගිරිසි සිංහලයි දෙකම. මගේ රාජකාරි වැඩ කරන්නටත් බෝම හොඳට ඉගෙන ගත්තා. මේ කගෙන්ද ඇව්වා ඉගෙන ගත්තේ. දැන් ඒ වව් ගන්නපු ගුරුවරයා මෙහේතියා වෙන කොහෙවත් නැතුව ඇති. දැන් ඒවයිම් වැඩක් නෑ. හිටියත් ඉතින් ගැඩවිල් පණුවෙක් වගේ ඇතිලෝ. ඔබ කියන්නේ අර නාමෙල්ලි ලන්දාරියා දැන් ජීවතුන් අතරේ නැහැ. හිටියත් දැන් පිට කොන්ද නැති. හිට ගන්ත ඇවිදින්ට බැරිව බිම දිගේ නලියන ගැඩවිල් පන්වෙක් වගේ කියලාද <laughs> ආහන්නේ එහෙමයි මට ඒ ආරංචි ආවේ ඒව දැන් අහක දාමු මාමා ඒව වැඩක් නෑ දැන් තියෙන්නේ මගේ දූ ගෙදර එක්ක ගිහින් ඒ නාමෙලා කරපු වැඩරාජකාරි සේරමයි. කන්තෝරු කාමරයේ පිරිලා තියෙන රාජකාරය ලියුමුයි. වත්තේ කංකරුවන්ගේ ලිය කියවිලි තව හාපෝ තව තව මහ ගොඩාක් වැඩ ගොඩ ගැහිලා තියෙනවා. ඕ. ඒ හින්දා වෙදමාමා බිසෝට කරපු පොරතිකාරවලට ඔය ගිය වියහෙදං සේරම මට කියන්ට. මං ඒවා අදම ගෙවනවා. මං මේ මේ ගෙනාව කාසි ටිකක් ගෙනාව මොලව මොලව මට මට සල්ලි දෙන්න දෝය ලොකු පොකට් එක එළියට ගත්තේ <laughs> <laughs> මගේ බල්ලව ගන්නේ නෑ ඔය සල්ලි <laughs> ඔය තඩි පොකට්ටුව ගහගන්ට ඉනේම ඇයි ඇයි ඇයි සල්ලි එපාද නෑ නෑ මේක අහගත්තොත් හොඳයි ආරච්චිල මං සල්ලි කෑදරයෙක් නෙවේ දාන්න මං ඉගෙන ගත්තු දෙයින් සල්ලි නැති දුප්පත් මිනිස්සුන්ට මං කරන්නේ සේවයක් ආන්න. ඉසෝව එක ගියාට මට කමක් නෑ. ආගර එහා පැත්තේ ඉන්නවා. ගිහින් අඳගහගෙන යන එකයි ඇත්තේ. බිසෝගේ අම්මත් ඇති එතැන. කෝකෝ කොයි කාමරේද ඉන්නේ ඇ කොයි කාමරේද. ඇවෙද මාමා කෝ කෝ ලොකෝ ලොකෝ ලොකෝ මං මොනවද මේ කරන්ට යන්නේ නෑනෑනෑන හොම ඉන්නවා හොම ඉන්නවා මං බිසෝට අඩ ගහන්නකල් කවදෝය දොර ළඟ ඉන්නේ ලොකෝ නේද ඔව් ඇයි ඇයි මේ හදිසියාවේ රාජකාරි වැඩයි වත්තේ අවුලයි කම්කරු පටලැවිල්ලයි තෝරා බේරා ගත්තද? එහෙම කරගත්තනම් මං එනවද බිසෝව? මොනවා? බිසෝව එක්කයන්ටද මේ තකානියක් ආවේ? බිසෝට තාම සනීප නෑ ගෙදර යන්න. සනීප නැත්තම් වෙදමා මගේ නේස් වැඩේ කරන්නේ කොහොමද ඈ? කවුද කීවේ නේස් වැඩේ කරනවා කියලා? කීවේ මොදි අංශේ. හා පෝ මං හිතුවා කඩාගෙන බිඳගෙන මෙහාට පාත් උන්නේ මේ ඇයි කියලා. මං ආවේ මගේ වැඩ රාජකාරි සේරම දැන් අවුල් වෙච්ච නූල් පන්දුවක් වගේ. තොංගලක් අගක් මුලක් නැති ජංජහලයක් වෙලා. ඇයි අර සිරිමල්ට කියලා බැරි වුණාද ඒ අවුල් බේරගන්න? සිරිමල් දැන් කොළඹ ලොකු බිස්නස් ව්‍යාපාරිකයෙක්. ඕටිපතියෙක්ලු. ඇයි අර මේ මේ තව කවුද නෑයෙක්ගේ පුතෙක් ඉන්නවා කිව්වා නේද? ඔය වැඩවල පරතරටම ඉගෙන ගත්තු කෙනෙක්. ඒ අර ඉහළ ගම ඉලන්දාරියා මිනිහා ලියාපු දේවල් කිසි කමකට නෑ. පංගුවක්ේ ලියාපු දේවල් ඒ ඉලන්දාරියටම කියන්ට බෑ. ඒ හාදයා ලියලෑරිය එක ඉංගිරිසි ලියුමක යටින් රතු තීන්තෙන් මේ මේ වගන්තිය ලියලා ආපහු එවලා තිබ්බා. මේ කෝ කෝ බිසෝ කෝ බිසෝ ඒ වගන්තියේ තේරුම මොකද්ද කියලා අහගන්න බිසෝගෙන්. අහගන්න. ඒ වගන්තිය මොකද්ද කියනවා කොහෙට බැරි නම් මංවත් තෝරලා දෙන්න. හොලන් ලොකු උඹලා දන්නේ නෑ ඉංග්‍රීසි. බිසෝට මෙහාට එන්න කියනවා ගෙහුම්. ඔය කරදාසි කෑල්ලේ ලියාගෙන ඉන්නේ වගන්තියද? ඈ? කෝ බලන්ට ඕක. කෝ කෝ බලන්න. මේ මේ අත ගහන්න එපා අත ගහන්න එපා. ඕන් එහෙනම් තෝරනවා බලන්න. ඔන්න තෝරනවා බලන්ට. රිප්ලයි ඉම්මෙඩ්ඩියට්ලේ යෝ ඉඩියට් රෙප්ලයි ඕ තියෙන්නේ රීප්පද පරාලද වගේ ඇකිල්ලෙනවා නේද. කවරු හරි ලියුමක් අතෙවද. බොලන් ලොකෝ මමම ලීවෙලෙන් දෙෙක්ද රීප පරාල ඉල්ලන්ට ඇ. එක්කෝ ඔය ලියවම ලීමඩුවකට ඇරපු එකක්. අපේ ලියුම්කාරය වැරදිලා අපට දීලයන්ට ඇති. ඔන්න ඕක ආකදානවකෝ ඔන්න ඔන්න හැඳිමිටේ දිග නුවනක්කාරී. <laughs> බෝලන් ලොකු මේ අපි අරපු ලියුමේම පහලින් රතුතීන්තෙන් ලියලා ආපහු එවන්නේ. අපි ලොකු වැරැද්දක් කෙරුවා කියන එකටයි. මේකට අපි වහාම උත්තර බැන්දි නැත්තං වැරදිී. කෝකෝ බිසෝට මෙහට කතා කරන්නට. මේ බිසෝ බෝම ලොකු හිත්තමාරුවෙන් ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ නාමෙලා කපෝති වෙච්ච එකේ කනගාටුවටද? කට කැඩිච්ච නපුරු වචන කියන්න එපා දන්නවද? දැන් තේරෙනවා නේද ළමයා කරලා දීපු වැඩ කන්දරාව තීරම ඇන හිටලා ඒ පුරපාඩුවට කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව ඈ නෝමෙල් රටක් වටිනා ඉලන්දාරියේ නේද මං අහන්නේ. දූට වඩා අම්මටයි නාමෙලා මැරිච්ච එක ගැන සෝකි. ඔච්චරත් හිත අමාරු නම් පන්සලට තුන් මාසේ දානයක් දීලා හිත හැල්ලු කරගන්න එකනේ කාර්යය. ගිය එකා ගියා. එච්චරයි. ඕයුත්තේ කට කැඩිච්ච වචනෙම කියන කැත. කොච්චර අසීකිතද ඔහොම කියන්ට? ඈ? මට හැවුන්නේ කොයික හරි බිසෝ එකතු කරගෙනම මිසක් මං යන්නේ නැහැ. ඈ? මගේ දූ මගේ ගෙදරට එක්ක යන්ට අවසර ඕන නෑ. අනික් කාරණාව ඔය අසනීප සේරම ගහලයයි අර දිගා මඩුල්ලේ ඉලන්ධාරියා එක කතා බහ කෙරුවම ඉක්මං කරනවා ලොකු ඉක්මං කරනවා. මං එදත් කිව්වා බිසෝ ඒ කාරණයට කැමති නෑ කියලා. අකමැතිවෙන්ට නොයකුත් කාරණාවල් ඇති. දිගා මඩුල්ලේ ඉලන්ධාරියා හොඳ වැදගත්. පෝසත් මනමාලී. අර මැරිච්ච දුම්බරයා වගේ නෙවේ. ඔය ඔය ආයෙත් ඒ මැරිච්ච කතාවම කියන්නේ පිස්සුද මන් දන්නේ. මං ඒ මිනිහා මැරුණට තන්තෝෂ වෙනවා නෙවෙයි. නමුත් මං තන්තෝෂ වෙන්නේ අපිවත් මුලා කරගෙන බිසෝව කාන්දමට ඇදගත්තු ඉදිකටුවක් වගේ වසී කරගෙන ඉඳලා මිනිහා ගියා. ඒ ගිය එක බිසෝගේ වාසනා මහිමයක් ලොකු. මේ නාමෙල් අපිව මුලා කෙරුවේ නෑ කවදාවත්. නාමෙල් බිසෝව වසී කරගත්තෙත් නෑ. හේලන්දාරයා නොහිටින්ට බිසෝ ඉගෙනගන්ට බැරි මොට්ටියක් වෙන්ට තිබ්බ. ඒ විතරද. නාමෙලාට වඩා ඉහලට ඉගෙන ගත්තු මනමාලියෙක් දිගා මඩුල්ලේ සුන්දරසේන. ඇස්සැස්සී ජේඇස්සීද කියන මහා ලොකු විභාගේ පාස් කොරලලු. ඔවු. නාමෙල් ඔය ලොකු විභාග පාස් කොරලයි මුවන් පැලැස්සේ ස්කෝලේ උගන්නන්ට ආවේ. හැබැටම හිට ඔය ආරච්චිල පදවි දීපු මනුස්සයෝගේ ඔළුවේ මොලේ තිබුණද කියලා අතගාල බැලුවේ නැද්ද? අතගාලා බලන්නේ ඇයි පනාව ගහලා තේජවන්ත විදිහට පෙනිච්ච මුලාදෑනියාගේ හිසට? ඔළුව අතගාලා බලන්ට කිව්වේ අංගැට උඩට එනවද කියලා දැනගන්ටයි. මේ මේ කහන්ට ගෙදර එක්කෙනා බිසෝ බෝම වැහැරිලා හිත් වේදනාවෙන් ඉන්න හන්දා දැම්ම ගෙදර එක්ක යන්ට හොඳ නෑ. තේරුණාද? මං අහන්නේ මොකක්ද ඔය හිත් වේදනාව කියලයි. නාඹර වයස් කාලෙදී කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිතවල ඇතිවෙන ආලවන්තකම් කොච්චර බලපානවද කියන්ට දන්නවද? ඈ? මොන කෙහෙල් මල් ආලවන්තකමක්වත් මට ඒ කාලේ දැනුණද? නෑ. මව්පියෝ කැමති වුණා. කේන්දර ගැලපුණා. ලොකු කුඹුරු තියෙනවා කියලා මගුල් කපුවා පෙන්නපු මාලිගාවේ වෙලදකපු මගේ අප්පච්චි හිල්ලුවා. ආ. ඒ මිසක්කා මට දැනෙච්ච ආලවන්තකමක් නෑ. කොහෙද? ඉතින් දන්නවෑ ආලේ කියන්නේ මොකද්ද කියලා? <coughs> ඈ මට ඇහුනේ මට දෑවැද්දට කුඹුරක් දුන්නා කීවා වගේ. මං අහන්නේ ඇයි බිසෝ අර කාරණාවට අදිමදි කරන්න කියලයි. පිළවහක් කරගන්න මනමාලයයි මනමාලී දෙන්නගේ ඉත්තල. ආදරයක් ඇල්මක් ප්‍රේමයන් නැත්තම්. ඒ විවාහ සාර්ථක වෙන්නේ නැහැල්ලු. වාසනාවන්ත වෙන්නේ නැහැල්ලු. ඔව්. කොයි මගුල් කපුවද ඒ බණපදේ ලොකුට කීවේ ඈ? ඒ පෙරේමයයි වාසනාවයි සේර්ම තියෙන්නේ සල්ලි ගේදොර ඉඩකඩක් වතුපිටි හරකබාන කියන වස්තු උඩයි ලොකෝ. ඔය කිසිම දෙයක් නැති ජෝඩු කිරි පැණි වාගේ එකතු වෙලා වාසනාවන්ත ජීවිත ගත කරනවා. ඔය කියාපු වස්තු සේරෝම තියෙද්දිත් පංගුවක් හැමදාම හූල්ලනවා. හිතට සතුටක් සහනයක් නැතුව. ඇයි? ඈ මං අහන්නේ ඇයි ඒ? මේක අහනවා මේක අහනවා ලොකෝ මං ආවේ අර එවලා තියෙන ලියුම් කන්දරාවට උත්තර ලියන්ට බිසෝවේ එක්කන් යන්න. අනික අර නාමෙලා හයි කරපු ටෙලිෆෝන් එක රෑදාවල් නෑ සීනු ගහනවා. පංගුවක් කතා කරන එවුන් හලෝ කියලා පටන් අරගෙන තොර තෝංචියක් නැතුව ඉංගිරිස් වචන කියනවා. මට බනිනවද මන් දන්නේ නෑ. ඒ හින්දා අපි අද බිසෝ ගෙදරේ එක්ක යමු. දූට ඕන කරන ඇඳුම් පැළඳුම් රිදී රත්තරං ආභරණ සේරමත් මං අරන් දෙනවා කියන්ට. මං අර කඩවීදිය හයරින් කාර් එකේ ආවේ. දැන් මං ගෙදර ගිහින් ආපහු එනකොට ලැහැත්ති වෙලා ඉන්න. හ්ම් හ්ම් හ්ම්. ඔව් එහෙනම් මම යනවා. මම යනවා. ඈ විද මාමි. ආරච්චි මහත්තයාට කීවද? බිසෝව ගෙදර එක්ක ගියාට කමන්නේ කියලා. <coughs> එහෙම නොකිය බෑ ලොකු අපි මේ නාමිල්ලි ලන්ධාරයා මරණෙන් මුදාගණ්ඩයි බිසෝට අසනීපයක් තියෙනවා කියලා බොරුවක් කිව්වේ බිසෝ මෙහෙ නොහිටින්ට නාමෙල් මෙලාකටත් මෑලිලා නමුත් ලොකෝ අපිට මේ රහස හැමදාම රැකගන්ට අමාරුයි නාමෙල්ලේ දවස්වල එක පැයින් දෙකින් කරපු වැඩ සේරම දැන් ගොඩ ගැහිලලු. ආරච්චිලා අල්ලි අමාරුවක වැටිලයිලු ඉන්නේ. ඒ හින්ද කටවල් පරිසං කරගෙන නාමෙල්ගේ රහසත් රැකගෙන බිසෝට ගෙදර ගිහින් ඒ වැඩවලට උදව් කරලා ආපහු මෙහාට එන්ට ඉඩ දෙන්න. ඉන්ට මම් බිසෝට කියලා එනකල්. මම මේ දොර ළඟ ඉඳගෙන සීයා කියාපු දේ සේරම අහගත්ත සීයේ. ඒක නොහොබිනා වැඩක්. හොරෙන් කන් දිහාන එක. නමුත් මට දැන් ඒවට කන් නොදීන්න බෑ. මට සමාවෙන්න සීයේ. ඒකේ කිසිම වැරද්දක් නෑ බිසෝ. අප්පච්චි ආපහු එනවයි කීවා. දුවේ එක්කරගෙන යන්න. එතකොට කවුද නාමෙල්ට සාත්තු කරන්නේ? ඒ ගැන බය වෙන්න ඕනේ නෑ. හ්ම්? නාමල්ට දැන් සනීපයි. දැන් තියෙන්නේ නිශ්චලව ඉඳගෙන. හොඳටෝම සනීප වෙනකල් නාමල්ට ඕන කරන කෑම බීම සේරම මං සුමනට කියලා හදලා එවන්නම්. වැරදිලාවත් සුමන කීවොත් නාමල් මෙහි ඉන්නවයි කියලා. අපි රහස එළිවෙනවා විතරක් නෙවෙයි. අප්පච්චි යකා නටයි. ඒක ඇත්ත ඒක ඇත්ත. ඒ නතන යකාට දොළ බිලි දෙන මුදි යකට අඩියත් එකතු වුණොත් ලොකු තොවිලයක් නටයි මුවම් පැලැස්සේ හරි හරි එහෙම නම් මම ඒ කෑමබීම අදාගන මමම ගෙනත් දෙන්නංකෝ ඒක නන්නරක නෑ ටිකක් වැඩිපුර ගෙනාවොත් මේ තව කෙනෙකුටත් එක්ක වඩා තොන්දයි ඒ කියන්නේ තවත් ලෙඩෙක් ඉන්නවද ඒ මංලෙඩා මංලෙඩා මං විහිල්ලුවටයි කිව්වේ ලොකු. <laughs> කිසිම ප්‍රශ්නයක් නෑ වෙද මාමා. ඒ ලෙඩ්ඩු දෙන්නටම මං කෑම බීම සේරම ගේනවා. ඔව්. පරිස්සමෙන් අම්මා. අපේ ඔත්තු බලන කපටිය දැනගෙන අප්පච්චිට කියයි. කියාපු ආවේ. අප්පච්චිට මම මේ කාරණාව ගැන කියන්ට ගියාම වෙනත් දේවල් ගැන කියලා මට බැන්නා. ඔව්. වෙන එකක් තියා මගේ අප්පච්චි ලොකු දෑවැද්දක් දුන්නේ නෑ කියලා ආඩපාලි කියනවා. මේ ලොකු කරුණා කරලා ඒ ඔය දෙන්නගේ බහිම්බස්වීමයි. දෑවැදි කතායි ගැන අපිට විතරක් නෙවෙයි. වෙන්න කාටවත්ම නොකියයින්ට බලන්ඩ. හොඳේ හොඳ මයි බුදුමාමේ මට දැන් කවුද ඔයවාගේ අවවාදයක්වත් දෙන්නේ වෙද මාම අයරෙන්ට බිසෝත දැන් තියෙන්නේ ගෙදර ගිහින් ඒ දවස්වල නාමල් කරපු ලියන මහත්තයාගේ වැඩ ටික පුල්ලුවන් තරම් හොඳින් කරලා එන්න. මොකද කියන්නේ? සීය කියන ඕනම දෙයක් මං කරන්නම්. මට බය මං ගියාම නාමල් දිවිගෙන ගනී කියලයි. අපොයි දෙයනේ. ඒ ගැන මං හිතුවවත් නෑවෙද මාම. නාමෙල්ට මේ ලෝකෙ දිවිඳින්ට තිබ්බ දුක්වේදනා සේරමයි. නින්දා අපහස සේරමයි විඳගෙනත් නොමැරී ජීවත් වනේ බේ බිසෝ නිසයි කියලා මට කිව්වා. ඒ අනුව ඉතින් බිසෝ අහක බැලුවොත් නං නාමෙල් ජීවතුන් අතර ඉන්නේ කාවිශ්වාසයිතම. මං කවදාවත් අහක බලන්නේ නෑසීයේ. මට මොනවා වුණත් මං කවදාවත් අහක බලන්නේ නෑ. බය වෙන්න එපා දුවේ. මා දුවේ එක්කම ඉන්නවා. ඔයා බය වෙන්න එපා. ආන්න හරි ආන්න හරි. ඒ කියන්නේ මේ පාවුල් අවුල් ජාලේ निराවුල් මාවතක් දැන් පේන තෙක් මානේ වගේ. මට පුළුවන් ද දවසේ ඕනම වෙලාවක ඇවිත් නාමයට සාත්තු කරන්න සීයේ. අපච්චිට හොරෙන් එන්ට බලන්ට දුවේ. ඒකම වෙදමාමේ නාමෙල් මෙහි ඉන්න වගක් විත්තියක්. පොතියට එහෙම දැනගන්ට ඉඩ තියන්ට එපා. <laughs> ඒ ගැන නම් මට පොරොන්දු වෙන්ට බෑලොකු. නාමෙල් මෙහෙතියාගෙන වෙදහෙදකං කරපු කාලසීමාවේ අර අහවල්ලා නොයෙක් විදිහේ උපක්‍රම යොදාගෙන මෙහාට ආව ගිය. පුරස්න ඇහැව්වා එබිකං කෙරුවා. මගේ කටට වචන දිදී නොයෙක් තේ කියව ගන්ට මාන්සි වුණා. හැබැයි ඉතින් ඒ හැම දෙකින්ම මිනිහ පැරදුනා. මිනිහා හිතන්නේ දැන් නාමෙල් මැරිලා කියලා. ඒ මිනිහා කියන දේ තමයි දුගේ අපච්චි ඉහලින්ම පිළිගන්නේ. නාමෙල්ගේ කැඩුණු බිඳුණු ඇටකටු දැන් සුවදායක තත්ත්වයට ඇවිල්ලා ඉවරයි. හ්ම්? Uh, ඉස්කෝල්ලෙ ලොකු මහත්තයත් ඇවිත් නාමෙල්ව බලලා ගියා. ආනේ කවදද කොයි වෙලාවෙද ආවේ? ඇයි මට ඒ ගැන කීවේ නැත්තේ සීයේ? ගුරුතුමා ආවේ මැදියම් රැයට ආසන්නවයි බිසෝ. හ්ම්. එතකොට බිසෝ බිසෝගේ කාමරේට වැදිලා හොඳටම නිදි. ඉතින් ඇයි සීයේ මට පහුවදාවත් ඒ ගැන කීවේ නැත්තේ? <laughs> සමහර දේවල් එලිදරව් නොකර ඉඳීම නුවනට හුරුයි කියලා කියනවනේ මං ආන්නේ ප්‍රතිපත්තියට මුල් තැන දුන්නා. කොච්චර ලොකු දෙයක්ද ලොකු මාත්‍ය ඇවිත් නාමෙල්ව බලාපු එක. එයාවත් මට ඇයි ඒ ගැන නොකීවි. මම එපා කිව්වා කිසිම කෙනෙකුට ඒ ගැන කියන්න. ලොකු මහත්තයා නාමෙල් බලන්ටාව කියලා අර හතුරු කණ්ඩායම දැනගත්තුත්. පෙස්සන් දාලා එතුමාරී දුෂ්කර පළාතකට. දැන් තේරුණානේ. කොච්චරනම් ලොකු සේවයක් කරන කෙනෙක්ද අපේ ලොකු මාත්‍යා. අද රඟපෑවෝ විජේරත්න වරකාගොඩ රම්‍ය වනිකසේකර උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.